තෙරුවන් සරණයි. අංගුත්තර නිකායේ ඒකාදසම නිපාතයේ බුද්ධ ජාන ත්‍රිපිටක 23 වෙනි ග්‍රන්ථයේ හයසිය දහවෙනි පිටුවේ ධ්‍යාන සූත්‍රය සෝනේව පටවින් මිස්සාය දායති න ආපනිසාය දායති න තේජනිසාය දායති न වායන් නිසාය ධායති න ආකාසඤ්ඤායත නිසාය ධායති න විඥානගතන දිස්සාය ධායති න ආකිස් ආකිඤ්ඤායත නිසාය ධායති න නසන්න නාසඤ්ඤායත නිසාය ධායති න ඉද ලෝකං නිසාය ධායති න පරලෝකං නිසාය ධායති න යම් පිදං දික්ටං සුතං මුතං විඤ්ඤාත්තං පත්තං පරේෂිතං අනුවිචරිතං මනසා තම්පි නිස්සාය ධායති ධායති ච පන එවං ධායති ධාය ච කෝ සන්ද භද්‍රං පුරුසජානය පුරුසා ජානියං ස ඉන්ද්‍ර දේවා සජ්ජා ප්‍රතිකා ආර්කාව නම සම්ති නමෝතේ පුරුසජ්ජානෝ නමෝතේ පුරිසා ජඤ්ඤා නමෝතේ පුරිසුත්තම යස්සතේ නාබිජානාම යම්පි නිස්සායදාය අජානීය අපේක තේරුම් බැලුවොත් අජානීය අස්වේ කුසේ හෙතෙම පෘථුවිය ඇසුරු කරගෙන ධානය වඩන්නේ නැහැ. හෙතෙම පෘථුවිය අරමුණු කරගෙන ධානය වඩන්නේ නැහැ. හෙතෙම මෙලව අරමුණු කරගෙන ධානය වඩන්නේ නැහැ. හෙතෙම පොළව අරමුණු කරගෙනත් ධානය වඩන්නේ නැහැ. හෙතෙම ජලය අරමුණු කරගෙනත් ධානය වඩන්නේ නැහැ. හෙතෙම ගින්න අරමුණු කරගෙනත් ධානය වඩන්නේ නැහැ. හෙතෙම වායුව අරමුණු කරගෙනත් ධානය වඩන්නේ නැහැ. හෙතෙම ආකාස සංඥාතන අරමුණු කරගෙනත් ධානය වඩන්නේ නැහැ. හෙතෙම විඥානාංචයතන අරමුණු කරගෙන ධ්‍යාන වඩන්නේ නැහැ. හෙතෙම ආකින්ඥායතන අරමුණු කරගෙන ධ්‍යාන වඩන්නේ නැහැ. හෙතෙම නසන්නා නාසඤ්ඤායතන අරමුණු කරගෙන ධ්‍යාන වඩන්නේ නැහැ. මේ ලෝකේ අරමුණු කරගෙනත් නෙමෙයි පරලොව පිළිබඳවත් නෙමෙයි දුටු ඇසු දැනුණු සිතින් දැනගත් සිතින් පැමිණියා වූ පරේෂණ කළ විචාරා බැලූ ඒ කිසිවක් ගැන නෙමෙයි ධ්‍යානය වඩන්නේ එනමුත් ධ්‍යානයක්ද වඩයි මේ සූත්‍රය තුළ මේ ධ්‍යානයක්ද වඩයි නමුත් පොළව අරමුණු කරගෙනත් නෙමෙයි ජලය අරමුණු කරගෙන හතර මහා භූත අරමුණු කරගෙනත් නෙමෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ හතර මහා භූත මහා භූත හතර අරමුණු කරගෙනත් නෙමෙයි මේ ධ්‍යානෙ වඩන්නේ. හතර මෙලව අරමුණු කරගෙනත් නෙමෙයි. ආකාසඤ්ඤ විඤ්ඤායතන, අකිඤ්ඤායතන, නසඤ්ඤා, නාසඤ්ඤායතන අරූප ධ්‍යාන අරමුණු කරගෙනත් නෙමෙයි. රූප ධ්‍යාන අරමුණු කරගෙනත් නෙමෙයි ධ්‍යානෙ නමුත් දෙහාරකුත් වඩනවා. දැන් ඔබ අහලා තියෙනවා මේ ධ්‍යාන රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන කියලා. මේ ධර්මයේ තුල ඔබ දන්නවා ඔබ ඉන්නේ කාම භූමියේ. කතා කරන තුන් භූමියක් ගැන. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. එතකොට ඔබ ඉන්න මේ අපි කතා කරන මේ භූමිය කාම භූමිය කියලා ඔබ අහලා තියෙනවා. සදෙව්ලෝ, manuss ලෝකේ, සතර අපාය මේ 11 භූමිය කාම භූමිය. ඊට පස්සේ අපි කතා කරනවා රූප භූමිය. රූපාවචර ධ්‍යාන භූමිය. ඊට පස්සේ අපි කතා කරනවා අරූප භූමිය කියලා. ඉතින් අපි කියනවා දැන් මේ දෙවියන් ඉන්න, මරුන් ඉන්න, බමුන් ඉන්න. දැන් මේ මේ භූමිය දෙවියන් මිනිස්සෙයි මේ වගේ මේ අපි කතා කරනවානේ දිව්‍ය ලෝකයක් නිරයක් මනුස්ස ලෝකයක් මේ 11 භූමිය කාම භූමිය කියලා කියන්නේ. දැන් ඔබ කියනවා දැන් මේ මැරිලා ආය උපදිනවා. ඔබ හිතනවා දැන් මැරිලා සතෙක් වෙලා උපදින්න පුළුවන්, പ്രേතෙක් වෙලා උපදින්න පුළුවන්, නැත්නම් දෙවියෙක් වෙලා උපදින්න පුළුවන්. නැත්නම් ආය මනුස්සයෙක් වෙලා තිරිහන් ලෝකෙ උපදින්න පුළුවන්. ඔබ කියන මනුස්ස ලෝකේ තිරියා ලෝකේ සතර අපාය ඔබ කියන සදෙව්ලව දැන් මේව කර්මයක් තියෙනවා විපාකයක් තියෙනවා කර්ම විපාක ගෙවමින් උපදිනවා කියන. පව් කරොත් මේ නරක තැනක උපදී, පින් කරොත් හොඳ තැනක උපදී. දැන් මේ කර්ම භූම කර්මඵලයක් ගැන කතා කරනවා. දැන් ඔබ ඉන්නේ ඔතන. ඔතන නේද ඔබ ඉන්නේ? දැන් ඔබ සිතනවා මේ හොඳ දෙයක් කරොත් මෙහෙම වෙයි නරක දෙයක් කරොත් මෙහෙම වෙයි කියලා. දැන් මේ මේ සූත්‍රය තුල පැහැදිලි කරනවා එතකොට දැන් මේ සූත්‍රය තුල පැහැදිලි කරනවා ඔබට අහන්න ලැබුණා ධානයක් වඩනවා. නමුත් එතන හතර මහ භූත අරමුණු කරලත් නැහැ. රූප අරමුණු කරලත් නැහැ. අරූප ධානයකුත් නෙමෙයි, රූප ධානයකුත් නෙමෙයි. නමුත් ඒ උත්තම වූ මහ පුරුෂයා ධානයකුත් වඩනවා. මෙන්න මේක ඔබට ගැඹුරුයි මේ කාරණා. හැබැයි ඔබට ධර්මයේ පෙන්නන්න වටිනාම තැනක් මේ කාරණාවේ තියෙන්නේ. මේ කුමක්ද නිවන් මඟ යන කෙනෙක්ගේ ධානයේ කුමක්ද? මොකද මේ අරහත් සමාධිය කියන්නේ? බොහෝ අය දන්නේ නැහැ මේ මොකද්ද මේ අරහත් සමාධිය කියන්නේ? මොකද කර්මක්ෂය කරන කර්මය කියන්නේ? දැන් බොහෝ අයට කර්මය ගැන වැටහීමක් තියෙනවා. බොහෝ අය දන්නවා මේ මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඒතකොට බොහෝ අය කියනවා මේක පිංග, මේක පව්, මේක පුඤ්ඤාபிසංඛාරා, මේක අපුඤ්ඤාபிසංඛාරා, මේක ආනිඤ්ඤාபிසංඛාරා කියලා. බොහෝ අය එහෙම කතා කරනවා මේ වචනේ, කයින් වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර, සිත කය වචන යන තුන් දොරින් අපි පින්පව් රැස් කරනවා කියලා. මේ ඔබ කතා කරන දෙයමයි. මේ හැම දෙයකින්ම මිදුණු තැනක් තියෙනවා. මෙන්න මේක ගොඩක් හැට තේරෙන්නේ මඩේ ඉඳන් රෙදි හොදනවා වගේ අපි කියන්නේ අර මඩ තලනවා කියලා. මඩ තලනවා වගේ. මිත්‍යා දෘෂ්ටික භූමියේ මිත්‍යා දෘෂ්ටිය තුල ඉඳගෙන මිත්‍යා දෘෂ්ටියේම බව නොදැන ඔබ මිත්‍යා දෘෂ්ටියටම කොටු වෙලා බිත්තර කටුවක් ඇතුලේ ඉන්න කුරුළු පැටියෙක් වගේ ලිඳේ ඉන්න ලිම්මැඩියෙක් වගේ ඔබ ලිම්මැඩිය දන්නේ නැහැ ලිඳෙන් එළිය මොකද වෙන්නේ කියලා කුරුළු පැටියා දන්නේ නැහැ මේ බිත්තර කට්ටෙන් එළිය මොකද්ද වෙන්නේ කියලා ඒක නිසා බයෙන් ඉන්නවා. ලිම්මැඩියා බයයි එළියට එන්න. එළිය භයානක දේවල් ඇති කියලා. කුරුළු පැටියා බයයි එළියට එන්න. එළිය භයානක දේවල් ඇති කියලා. ඔබ බයයි මේ සත්‍ය ධර්මයට එන්න ඔබ බයයි ඔය සැප දුක නැමැති තැනින් මිදෙන්න නෑ ඔබ හිතයි නෑ අපි බය නෑ. අපි කැමති මේ දුකෙන් මිදෙන්න. දැන් ඔබට ඔබ කැමතිද ඔබ කැමතිද එහෙමනම් ඔබ කැමතිද නිවන් දකින්න? නෑ ඔබ බයයි. අපි කියන ඔබ බයයි කියලා. ඔබ දන්නේ නෑ නිවන කියන්නේ මොකක්ද කියලා. ඔබ හිතන්නේ පින් කරන එකක් ගැන පව් කරන එකක් ගැන විතරයි. ඒ මිත්‍යා දෘෂ්ටික භූමිය. ඔබ දන්නේ නැහැ ඉන් එහා ලෝකයක් ගැන. ඔබ එහෙමනේ අපිට කතා කරන්නේ ලෝකයක් නෙමෙයි. ඉන් එහා භූමියක්, ඉන් එහා දෙයක් ගැන ඔබ දන්නේ මේ කතාව ඒ වගේ එකක්. මොකද්ද සම්මා දිට්ඨිය? මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? දැන් ඔක්කොම අවුල් කරලා තමයි සමාජය ඇතුලේ තියෙන්නේ. ඇයි ඔක්කොම බණ කියන්නේ මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන? මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන මිත්‍යා දෘෂ්ටිය ඇතුලේ සම්මාදිට්ඨියක් ගැන කතා කරනවා. ඒකත් තියෙන මිත්‍යා දෘෂ්ටියමයි කියලා දන්නේ. ඇයි එයාලට කියන්න බැරි වෙන්නේ? ඇයි ඒ බණවල නැත්තේ? මිත්‍යා දෘෂ්ටියේ ඇතුලේ තියෙන සම්මාදිට්ඨියක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටියේ මිදුණු සම්මාදිට්ඨියක් ගැන. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියලා ඔබ හිතන්නේ? ඔබ හිතනවා ආ දැන් මේ නරක වැඩ මේ නරක වැඩ නොකර හොඳ වැඩ කරන එක තමයි සම්මාදිට්ඨිය ඔය නරක වැඩ හොඳ වැඩ දෙකම තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියේ. ඔනෝකයි ඔබට අපි කියන්නේ යන්නේ. දැන් නරක වැඩ හොඳ වැඩ දෙකම තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියේ. මේ ධර්මයේ තියෙන එතන නෙමෙයි. ලෝක ධර්මතාවය ලෝකේ පරම සත්‍ය ලෝකයේ ඇතුලේ ඉඳගෙන දකින්න බෑ. ඔබ දකින ලෝකේ කුරුළු පැටිය දකින ලෝකේ. ඔබ දකින ලෝකේ නිලිම්මැඩිය දකින ලෝකේ. ඔබ මේ ලිම්මැඩිය දකින ලෝකේ ලිඳ ඇතුලේ ලෝකේ. කුරුළු පැටිය දකින ලෝකේ බිත්තර කට්ටේ ඇතුලේ දකින ලෝකේ. ඔබ දකින ලෝකේ පිම්පව් කියලා දෙයක් තියෙන මෙන්න මේ කුඩුම්බය ඇතුලේ දකින ලෝකයක්. ඒකේ කර්මයක් තියෙනවා විපාකයක් තියෙනවා. නමුත් බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ මේ ගැන නෙමෙයි. මේ මිදුණු දෙයක් ගැනයි. පෙර නොඇසූ විරුද්ධමත් දේශනා කරන්නේ. මේ තියෙන දාමක් නෙමෙයි මේ තියෙන ලෝකෙ ගැන නෙමෙයි. මේ ලෝකේ ලෝකේ කියන්නේ හොඳ නරක තියෙන ලෝකේ. නමුත් හොඳ නරක තියෙන ලෝකේ මිදුණු ලෝකය ස්වභාවයක් ගැනයි බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ. ඒකයි පුබ්බේ හනනු සුතේ සුධම්මේසු වෙන්නේ. පෙර නොඇසු විරුදහමක් වෙන්නේ නිසයි. දැන් මෙන්න මේ ධර්මයේ කුමක්ද? මේ සම්මා දිට්ඨිය කුමක්ද? මේක තමයි අද සමාජයට ගිලිහිලා තියෙන්නේ. අපි කිව්වා බුද්ධ දර්ශනී ගිලිහුණු බෞද්ධ සමාජය අසරණ වෙලා කියලා. බුද්ධ දර්ශනය කුමක්ද? බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරන දර්ශනය කුමක්ද? බාහිර ලෝකේ සත්‍යයක් නොවන බවයි. ධම්මතක් ධම්මචක්කපවත්තන සූත්‍රය තුල බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියට ගන්න හැටි. අනත්ත ලක්කන සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්න හැටි. බුද්ධ දර්ශනයයි දේශනා කරන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ. ඒ දර්ශන අවබෝධය ඇති කිරීම සඳහායි. පස්වග තවුසන්ට මුලින්ම දේශනා කරන්නේ ඔවුන්ගේ දර්ශනය පිටවන්. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන දර්ශනයයි ඒකේ තියෙන්නේ. ඒක බොහෝ අයට දැක ගන්න අමාරු වෙලා තියෙනවා. බොහොම කෙටි වචන කීපකින් තියෙන නිසා. ඒ තුල ධර්මයේ තියෙනවා. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන දර්ශනේ ඔබ හිතන්න එපා මේ පුංචි වෙලාවකින් ওই පොතේ තියෙන සූත්‍රේ පොඩි වෙලාවකින් කියලා ඉවර කරන්න පුළුවන්. ඒ වගේ පොඩි වෙලාවකින් කිව්වා කියලා. ඒක දීර්ඝ දේශනයක් වෙන්න ඕනි. නමුත් ඒකේ උකහාගත්ත ඒ වටිනාම වචන ටික සමහර විට ඔය තියෙන්නේ. බොහොම කෙටියෙන් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒක ප්‍රසාරණය කරගන්න ඒක ඒක දකින්න මහා ඥානයක් ඕනේ. අපි සරලව පැවසුවත් ඒ මහා ගැඹුරු ධර්මයක් කියන්නේ. අපි කියනවා බුදුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුල දේශනා කරන්නේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා මජ්ජේ ඥානං කියන තැන පෙන්නන්නේ. බුදුර අජ්ජත් බහිද්දා කියන අන්ත දෙකේ මිදුණු ධර්මයක් දේශනා කරන්නේ. බුදුර බහිද්දා අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක බාහිර සත්‍යක් නොවන බව. සිතද සත්‍යක් නොවන බව යන්ත දෙක තියෙන්නේ. බාහිරත් ඇත්ත නොවන සිතත් ඇත්ත නොවන ධර්මයක් බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරනවා. එතනයි තියෙන්නේ මජ්ජේ ඥානං කියන තැන. අන්ත දෙකක මැද්දේ ඉරක් ගහන එකක් නෙමෙයි මැද කියන්නේ. අන්ත දෙකම නැති තැනයි මැද හම්බ වෙන්නේ. ඒම ඒක ඊටාම ගැඹුරු ගැඹුරු ධර්මයක් මේ මජ්ජේ ඥානං කියන තැනෙන් ඔබට හමු වෙන්නේ. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනි මේක බොහොම සරලව කියන්නේ බාහිර සත්‍යක් නොවන බවයි බුද්ධ දර්ශනය තුළ අඩංගු වන්නේ. ඒ තමයි මිත්‍යා දෘෂ්ටික භූමිය බාහිර ඇත්ත කරගත්ත භූමිය. බාහිර ඇත්ත කරගෙන ලෝකය ඇත්ත කරගෙන ඒ බාහිර දෙයක් තියෙනවා ඒ දේ පූජා කරලා පින් කරන්න පුළුවන් ඒ දේ නැති වුණොත් පව් කරගන්න පුළුවන් ඒ දේ විනාශ කරලා පව් කරගන්න පුළුවන් නැත්නම් ඒක පූජා කරලා නැත්නම් ඒකම හිත පිහිටලා ආනිඤ්ඤාපි සංඛාර වලට යන්න පුළුවන්. ඒ දේ පූජා කළා පින් කරගන්න පුළුවන්. පුඤ්ඤාපි සංඛාරා කරගන්න පුළුවන්. ඒ දේ ඒ දේ විනාශ කරලා අපුඤ්ඤාපි සංඛාරා කරගන්න පුළුවන්. ඒක මැත්තේ හිත පිහිටලා බඹරයක් කරකවා වගේ ආනිඤ්ඤාපි සංඛාරා කරගන්න පුළුවන්. එතකොට මේ තුනම සසර යනවා. පින් කරත් සසර, පව් කරත් සසර, ආනිඤ්ඤාපි සංඛාරත් සසරමයි. දැන් දුකෙන් මිදීමක් වෙන්නේ නැහැ. සසර ගමන තුළ තියෙන දුකමයි. එහෙනම් දුකෙන් මිදෙන මොකක් බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරන්නේ? ඉතින් එහෙමනම් ඔබ සම්මා දිට්ඨියට එන්න ඕනි. එහෙමනම් බාහිර ඇත්තක් නොවන බව දකින්න ඕනි. බාහිර මේ ලෝකයේ ඇත්ත කරගෙන තමයි සත්තු පව ජීවත් වෙන්නේ. සතාට පේන ලෝකේ ඇත්ත වෙලා. සතා කණ්ණාඩියේ ওই වාහනවල එහෙම තියෙන කණ්ණාඩි වලට එහෙම නැත්නම් ওই ජනෙල් වල කුරුල්ල ඇවිල්ලා කොටනවා. ඔය රිලව් වගේ සත්තු වඳුර වගේ සත්තු ඔය වාහනවල කණ්ණාඩි වලට ඇවිල්ලා දඟලනවා. ඒකට හේතුව ඒ සතා දන්නේ නැහැ මේ කණ්ණාඩියේ ඇතුලේ කවුරුත් නැහැ කියලා. සතා රවටෙනවා. සතා හිතනවා කණ්ණාඩිය ඇතුලේ කවුරුහරි ඉන්නවා කියලා. ඒක නිසා සතාට දකින ලෝකයේ ඇත්ත වෙලා. සතා සැප දුක් විඳින්නේ බාහිර ලෝකයේ ඇත්ත කරගෙන. දැන් ඔබ හිතනවා නෑ අපි දන්නවා කණ්ණාඩිය ඇතුලේ කවුරුත් නෑ කියලා. අපි රැවටිලා නෙමෙයි ඉන්නේ. සත්තු රැවටිලා හිටියට කියලා. නෑ ඔබත් රැවටිලා ඉන්නේ. ඇයි ඔබ කණ්ණාඩිය ඇතුලේ කවුරුත් නෑ කියලා කිව්වට ඔබ හිතනවා බාහිර ලෝකේ ඉන්නවා කියලාම. ඔබට ලෝකයේ ඇත්ත වෙලා. සතා ඉන්නෙත් එතන, ඔබ ඉන්නෙත් එතන. නමුත් ඇත්තටම මේ ලෝකේ මායාවක්. සත්‍යක් නෙවෙයි. ඒ දැකීම සුකර නෑ පහසු නෑ. අන්න ඒ දර්ශනය බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. මේ ලෝකේ සත්‍යක් නෙමෙයි කියලා. සියලුම ආගම් රඳාපවතින සියලුම ආගම් වල බේස් එක තියෙන බාහිර ලෝකයේ ඇත්ත කරගෙන. බාහිර දෙයක් තියෙනවා ඒක පූජා කරලා පින් කරන්න පුළුවන් නැත්නම් පව් කරගන්න පුළුවන්. ඔක තමයි ආගම්වල තියෙන්නේ. නමුත් බුද්ධ දර්ශනය තියෙන්නේ එතන නෙමෙයි. බුද්ධ දර්ශනයට බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ. පව් කරන්නවත් පින් කරන්නවත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. කර්මපතේ තියෙන බාහිර ඇත්ත කරගත්ත මිත්‍යා දෘෂ්ටික භූමියේ. දැන් සම්මා දිට්ඨිය කොහෙද තියෙන්නේ? බාහිර සත්‍යයක් නොවන බව දැකීම තුලයි සම්මා දිට්ඨිය තියෙන්නේ. එතනින්මයි සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්නේ. දැන් එතකොට ඔබට එක්තරා ප්‍රමාණයකට මූලික අධිහරේ කඩා ගන්න පුළුවන් බාහිර ඇත්තක් නෙමෙයි අපි හිතන ලෝකයක් තියෙන ලෝකයක්ද හිතන ලෝකයක්ද නෑ පොත කිව්වේ නෑ පොත කියලා මේස කිව්වේ නෑ මේස කියලා පුටුව කිව්වේ නෑ පුටුව කියලා නාගා කිව්වේ නෑ නාගා කියලා නුගගහ කිව්වේ නෑ නුගගහ කියලා අපි කියන්නේ. අපි කියන්නේ කියන්නේ අපි හිතනවා. අපිම හදාගත්ත සම්මුති නාමවලින් අපිම ඇත්ත කරගෙන අපි සම්මුති නාමත් එක්ක ජීවත් වෙනවා. සම්මුති නාම කියන්නේ සම්මුතිය. පිරිසක් එකතු වෙලා සම් නමක් දාගෙන ඒක සම්මුතිය තුල ඒක පිළිගත් සම්මුතියක් කරගෙන. ඒ පොත කියන නාමය හැමෝම කතා කරන්නේ ඒ හැඩතලෙට පොත කියලා. ඒක සම්මුති නාමය. ඒක තනින් තනට වෙනස් වෙනවා. දැන් ඉංග්‍රීසි කියනකොට ඒ යුරෝපීය රටවල බුක් කියලා කියනවා. දෙමළෙන් කියනකොට තව නමක්. සිංහලෙන් කියනකොට තව නමක්. චීන භාෂාවෙන් කියනකොට තව නමක්. ඉතින් සමාජ සංස්කෘතියත් එක්කලයි මේ සම්මුතිය තියෙන්නේ. ඒ සම්මුතිය එහෙම බාහිර තියෙන එකම නම් ඒ බාහිර තියෙන එක වෙනස් වෙන්න බෑ. හැමෝම එකම දේ කියන්න ඕනේ. නෑ බාහිර තියෙන දේ නෙමෙයි කියන්නේ අපි හිතින් හදාගත් එකක් කියන්නේ. ඔබ දන්නවා දැන් මේ කොරෝනා කියන වෛරස් එක මුලින් චයිනා චීනේ පැත්තෙන් එනකොට කොරෝනා කියලා කිව්වා. ඒක හායි යුරෝපයේ පැත්තට යනකොට මේ නම කියාගන්න ඒගොල්ලන්ට උච්චාරණය අපහසු නිසා ඒගොල්ලෝ COVID-19 කිව්වා. ඊට පස්සේ දැන් කාලයක් යනකොට මේක දැන් ඇල්ෆා බීටා කියනවා. තව කාලයක් යනකොට මේ නම තවත් මේ සම්මුතිය වෙනස් වෙනවා. දැන් ඇත්තට මේ වෛරස් එක කොරෝනාද? එහෙම නැත්නම් COVID-19ද? එහෙම නැත්නම් ඇල්ෆා බීටාද? නැහැ. ඒ මිනිස්සු දාගන්න නම් ඒවා තමයි සම්මුති. සම්මුති කියන්නේ නාමයක් පමණයි. සම්මුති කියන්නේ හතර මහා භූත නෙමෙයි. සම්මුත සම්මුති කියන්නේ මිනිස්සු හදාගත්ත දාගත්ත ඕනම දෙයකට නමක් දාගන්න පුළුවන්. ඔබ කැලේ යනකොට ගහක් හම්බ වෙනවා. නමක් දාන්නේ නැහැ. අවිල බලනවා. නෑ. ඊට පස්සේ නමක් දාගන්න පුළුවන්. ඔබ ඉපදෙනකොට නමක් නැහැ. මොකක් හරි නම් කමල් හරි නිමල් හරි මොකක් හරි ওই සතියක් මාසයක් දෙකක් යනකොට නමක් දාගන්නවා. නම කියන්නේ අපි දාගත් එකක්. අපි ජීවත් වෙන්නේ මේ නමත් එක්ක. ඊට පස්සේ මැරෙන්නේ කමල්. මැරෙන්නේ නිමල්. ඊට පස්සේ වෙන දෙයක් වෙන්නේ දැන් අපි හදාගත්ත සම්මුතියත් එක්ක ජීවත් වෙන්නේ. සප විඳින්නේ දුක් විඳින්නේ මේ සම්මුතියේ. ද සම්මුතිය සත්‍යයක්ද සම්මුතිය සත්‍යයක් නෙමෙයි. සම්මුතිය අපි හදාගත් එකක්. අපි හදාගත්ත දෙයක් එක්කලා අපි ජීවත් වෙනවා. දැන් මේක තමයි අපි හදාගත්ත ලෝකෙක අපි ජීවත් වෙනවා. අපි සම්මුතිය හදාගත්ත නාමයක් එක්ක අපි ජීවත් වෙනවා. හැබැයි අපිට ඇත්ත ලෝකයක නෙමෙයි. අපි දැන් සැප විඳින්නේ, දුක් විඳින්නේ, අපි මේ නාමයක් එක්කලා ඇසුරු කරගෙන චිත්ත දැන් මේක චිත්තයක්නේ මේක චිත්තයක් චිත්ත මේක නාමයක් එතකොට දැන් බහිද්දා කියන බාහිර ලෝකයේද මේ අපි පාවිච්චි කරන්නේ අපිට දුක එන්නේ අපිට සතුට එන්නේ සමහරලාට අපි හදාගන්න කොල කෑල්ලක් දිහා බලලා රුපියල් 5000යි කියලා අපි කියනවා සමහරලාට ඔය මොකක් හරි කෑල්ලක් දැකලා මේක රත්තරන් කියලා අපි කියනවා මේක මණික් ගලක් කියලා අපි කියන්නේ දැන් බාහිර ওই තියෙන හතර මහ භූතවල මණික් කියලා දෙයක් මණික කිව්වද මම මණික් කියලා නෑ. මිනිස්සු කියනවා මේක වටිනවා මේක වටින්නේ මේක වැඩක් නෑ මේක වටි මේක මිනිස්සු හදාගත් එකක්. පරම සත්‍ය කියන්නේ එහෙම මිනිස්සුන්ට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක පරමාර්ථ සත්‍යයක් සදාකාලිකවම ඒක තමයි සත්‍ය. ඒක මිනිසුන්ට වෙනස් කරන්න මේ නාමයකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් අපි සැප විඳින්නේ දුක් විඳින්නේ හිතින් හදාගත්ත දේවල් එක්ක. දැන් උත්තරින් ලියා ගන්න මේ ධර්මයේ. අපිට ගැටලුව තියෙන්නේ අපි දුක් විඳින එකයි. දැන් අපි සම්මුතිය තුල හදාගෙන තියෙන්නේ මේ නාගානුගගහ විතරක් නෙමෙයි. අපි ආගමක් හදාගෙන, අපි උපතක් හදාගෙන, අපි මරණයක් හදාගෙන, අපි තව තව ඊර්ෂියාව, වෛරය, ක්‍රෝධය, තණ්හා ඔක්කොම අපි හදාගෙන තියෙන්නේ. ඒවා අපි හදාගත්ත ඒවා. කහ පාට රතු පාට නිල් පාට පාට පාට ශබ්ද වලට ගොඩාක් ඒවා අපි අදාගෙන ඒවා අපි සම්මුති අපි අදාගත්ත අදාගත්ත දේවල් ඇත්තක් නෙමෙයි ඇත්තටම මායාවක් මාරූප මංජ විඥානං කිව්වේ ඒකයි අපි මේ විඥානේ අපි සිත්තේ හදාගත්ත දැනගන්න දේවල් සියල්ලම මායාවක් දැන් මෙන්න මෙතනටයි අපි එන්න ඕනේ එතකොට බාහිර ලෝකයේත්තක් නෙමෙයි. ඒක පැහැදිලියි. ඒ වගේම අපි හිතන ලෝකයේත්තද? දැන් හොඳට බලන්න. ඔබ හිතන ලෝකයේ ඇත්තක්ද? දැන් සිතුවිලි වල තියනවද පොත්? සිතුවිලි වල තියනවද නාගක්? දැන් බාහිර නාගක් නැති බව දන්නවා. දෙයක් තිබ්බට ඒක හතරමහා භූත ඒක අපිට හතරමහා භූත කියලා ඒ අපි අපිට අපි දාගත්ත නම තමයි අපි පාවිච්චි කරන්නේ. අපිට වඩන්නේ අතරම ආභූත කියලා අපි හිතන්නේ. අපි හිතන්නේ අපි දාගත්ත නම තමයි අපිට වැදගත් වෙන්නේ කියලා. අපි එහෙම හදාගෙනයි තියෙන්නේ. දැන් එතකොට කොහොම හරි අපිට දැන් බාහිර ඇත්ත ඇත්ත ස්වභාවය අපි ඇසුරු කරන්නේ අපි ඒක අපි අදාළ නෑ වගේ කරගෙන. අපි හිතාගෙන ඉන්න දේ තමයි අපි පාවිච්චි කරන්නේ. අපි හිතන් ඉන්නවා දැන් දාගත්ත නමක් ගැන. දැන් එතකොට බාහිර බාහිර ලෝකේ අපි ජීවත් වෙන්නේ නෑ කියන කාර්යය. අපි සිත තුල ලෝකයක් හදාගෙන ජීවත් අපි හිතනවා එයා හොඳ කෙනෙක් නෙමෙයි. එයාගේ අර දත්ත ටිකක් අපේ හිතේ දාගෙන තියෙනවා. මෙයා මෙන්න මෙහෙම කෙනෙක්, මෙයා නරකයි, මෙයා මෙන්න මෙහෙම කෙනෙක්, මෙයා හොඳයි. මේක 5000 කොලයක්, මේක රුපියල් 1000යි. ඔබද අපි දත්ත හදාගෙන ඉන්නවා. අපි ඒ අනුව බාහිර ඒවා ඒවා හැඩතල වලට ඉලක්ක කරනවා. මේක තමයි 5000, මේක තමයි 1000, මේ තමයි හොඳ නැති එක්කෙනා, මෙයා තමයි හොඳ එක්කෙනා. මේවා අපි හදාගත්ත දත්ත දත්ත බේස් එකක් තියෙන, ඩේටා බේස් එකක්. මේ ඩේටා වෙනස් කරන්න පුළුවන්. හැබැයි බාහිර තියෙන සත්‍ය හතරමා භූත වෙනස් කරන්න බෑ. ඒවා අපිට පේන්නෙත් නෑ, ඒවා අපි දන්නෙත් නෑ, අපිට වෙනස් කරන්නත් බෑ. දැන් අපි කොහොමද මනෝමය ලෝකයක ජීවත් වෙනව? මනෝපුබ්බංගමා ධම්මා. මේ ධර්මතාවය මනෝමය ධර්මතාවයක් තුලයි ඉන්නේ. මොකද අපි සැප දුක් විඳින ජීවත් වෙන්නේ මනසින්. හිතාගෙන ජීවත් වෙනවා. මේ තාත්තා කියලා හිතාගෙන ජීවත් වෙනවා මේ අම්මා කියලා හිතාගෙන ජීවත් වෙනවා දැන් ඔය ඔබට දැන් අහන්න ලැබෙනවා ඔය නාට්‍යවල එහෙම කාලයක් යනකොට වෙනින් කෙනෙක් කියන එයා නෙමෙයි අම්මා මමයි අම්මා එයා නෙමෙයි තාත්තා මමයි තාත්තා ඊට පස්සේ ආරයට සලකන්නේ නැහැ මෙයාට සලකනවා මේ මේ වගේ මහා විකාරයක් මුළු සමාජයේම අවුල් ගොඩක් අන්තෝ ජටා බයි ජටා ජටා ගොඩක පැටලිලායි දැන් හිතාගෙන ඉන්නවා එයා අපිට කෙනෙක් මෙයා අපේ කෙනෙක් එයා මැරුණොත් අපිට ප්‍රශ්නයක් නැහැ මෙයා මැරුණොත් තමයි දුක එන්නේ ඔන්න ඔය වගේ අපි සැප දුක හැම එකම අපි මායා ලෝකෙක අතරමං වෙලා දාගත්ත ලෝකෙක ඒක ඇත්තක් නෙමෙයි අපි මේක දකින්න ඕනේ එතන අපිට ඇත්ත ඇත්ත කතා හොයාගන්න පුළුවන් අපිට සත්‍යයි ඕනේ අපි බොරුවට රැවටිලා අපි මේ බොරුවත් එක්කලා අපිට කවදාවත් බොරුවෙන් ඇත්ත හම්බ වෙන්නේ නැහැ අපේ අපේ අපි අපි සමහරට හොටු පෙරාගෙන අඩන්න තේරුමක් නැති දෙයකට. අපි හිතාගත්ත දෙයකට. දැන් කවුරු හරි පිටරටින් කෝල් එකක් දීලා කියන ඔය දරුවෝ එහෙම පිටරටින් ඉන්න අම්මලාට ගොඩාක් ඒක සිද්ධ වෙනවා. මේ වාගේ දරුවෝ අසනීප වෙලා කියලා. ඊට පස්සේ කාලයක් යනකොට ආයෙමත් කෝල් එකක් දීලා කියනවා නෑ එහෙම දෙයක් උනේ නෑනේ කියලා. ඊට පස්සේ මෙයා දැන් අඬාගෙන අනේ මගේ දරුවා අසනීපෙන් බෝධි පූජාවක්වත් තියන්න ඕනි අන්න ඕනි බාරයක් වෙන්න ඕනි මෙයා මේ දැන් අඬන්නේ දුක් වෙන්නේ වලපෙන්නේ ඇත්තරම දෙයක් වෙලාද? නෑ. සිතුවිල්ලකට. මේක බාහිර ඇත්ත නෙමෙයි. අපි ඇසුරු කරන්නේ මනසේ මානසිකාර ලෝකයක් චිත්තේන නීයති ලෝකෝ. සිත ඇතුලේ ඇදුණු ලෝකයක්. දැන් ඔබට පින් කරන්න පව් කරන්න බාහිර දෙයක් තියනවද? නෑ ඔබම ඔබ හිතේ තියෙන දෙයක් එක්කයි පින් කරන්න පව් කරන්නේ. ඇයි බාහිර එහෙම දෙයක් තියෙන බෑ ඔබේ හිතයි ඔබට කියන්නේ. එතකොට හිත තමයි කියන්නේ ආ මෙතන තියෙනවා මෙහෙම දෙයක් ඒක අරගෙන ගිහිලා පූජා කරන්න පුළුවන් මම්මට පින් සිද්ධ වෙයි කියලා. හිත කියනවා දැන් එහෙම දෙයක් තියෙන ඒක මෙහෙම කරපුවා දැන් මට පව් සිද්ධ වෙයි. දැන් හිත ඇතුලේ පින් පව් තියාගෙන ඉන්නවා. හිත ඇතුලේ දැන් හිතන් ඉන්නවා මම දැන් මෙහෙම දෙයක් පූජා කරා දැන් මම දිව්‍ය ලෝකයයි. දැන් මම මෙහෙම දැන් මෙහෙම කරා මම දැන් නිරේටයයි. හිත ඇතුලේ තමයි හිතාගෙන ඉන්නේ. දැන් හිත ඇතුලේ දුක් විඳින්නේ හිත ඇතුලේ ඔක්කොම යන්නේ. දැන් මේ මේ හිත ඇතුළේ තියෙන ලෝකේ ඇත්තක්ද? නෑ බොරු ලෝකයන්. දැන් බොරු ලෝකේ කවදා හරි ඇත්තක් වෙනවද? කවදාවත් වෙන්නේ නෑ. දැන් එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඔබ රැවටිලා විතරයි. රැවටීම තුල මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඒක එක දෘෂ්ටියක් මිත්‍යාවක්. කවදාවත් ඔබට ඒ මිත්‍යා දෘෂ්ටික භූමියේ ඇත්ත මේ හොඳ ඇත්තටම ඔබට වෙයිද යහපතක්? වෙන්නේ නැහැ. අවිද්‍යා භූමිය තුල ඔබට කවදාවත් යහපතක් නැහැ. ඒකයි සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේ අවබෝධය තුළ මේ මේක දකින්න ඕනි මේ මේ මායාව මොකද්ද කියලා. මිත්‍යා දෘෂ්ටිය මොකද්ද කියලා දැකීමයි සම්මා දිට්ඨියට එන තැන. අන්න බුදු කෙනෙක් ලෝකයට දේශනා කරන්නේ අන්නේ පරම සත්‍ය. ඒක ආගමකට අයිති නෑ. ඒක ආගමක් නෙමෙයි. ඒක පරමාර්ථ සත්‍ය. ආගම තියෙන්නේ අර ඇත්ත කරගත්ත මිත්‍යා දෘෂ්ටික භූමියේ ආගම් තියෙන්නේ. ආගම් තියෙන්නේ මේ බාහිර දෙයක් තියෙනවා ඒක කළා පින් කරන්නයි පව් කරන තැනක ගැට ගහගත්ත අන්න ආගමනයක් යෑමක් ඒමක් තියෙනවා. ආගමක් තියෙන ගැට ගැහිලා තියෙන සමාජ පසුබිම සංස්කෘතියත් එක්ක ගැට ගැහිලා. ඒකත් එක්ක තමයි සම්මුතිය හදාගන්නේ ඒකත් එක්ක තමයි ආගමක් තියෙන්නේ. දැන් පරම සත්‍ය එහෙම එකක් නෙමෙයි. ලෝකයේ පරමාර්ථ සත්‍ය කවදාවත් එහෙම වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නේත් නෑ. දැන් ඔබට පැහැදිලි. දැන් සම්මා දිට්ඨියට සම්මා දිට්ඨියට එන තාක් ඔබට උරුම වන්නේ දුකම පමණයි කිව්වේ නිසයි. දැන් අපි දකින්න ඕනි දැන් ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ බුදුන් වහන්සේ පස්වග තවසන්ට මුලින්ම දේශනා කරන්නේ අජ්ජත් බහිද්දා කියන මෙන්න මේ අන්ත දෙක පෙන්නනවා. බාහිර සත්‍යයක් නොවේ, සිතද සත්‍යයක් නොවේ කියලා මේ අන්ත දෙක පෙන්නන දෙපැත්තම සත්‍යයක් නෙමෙයි කියලා. ඇයි හිතද සත්‍යයක් නෙමෙයි කියන්නේ? අපි දැන් බලමු. බාහිරාන්තයෙන් අභ්‍යන්තරාන්තයට ඇවිල්. නාමය රූපය, රූපයාන්තේ නාමයාන්තයට එමු. දැන් මෙහෙම බැලුවම ඔකට හොඳට මේක පැහැදිලි වෙනවා. එතකොට සිත සත්‍යයක් නෙමෙයි කියන්නේ කොහොමද? අපි හදාගත්ත සම්මුති ප්‍රඥාප්ති වල තියෙනවද පොත් කියලා දෙයක්? සිතුවිල්ලක පොත් තියෙන්න පුළුවන්ද? දැන් හීනෙන් ඔබ හීනයක් දකිනවා. හීනේ ඔබ දකින දේවල් වල ඇත්තක් තියෙනවද? එහෙම දෙයක් වෙලා තියෙනවද? ඒක මායාවක් නෙමෙයිද? සිතුවිලි කියන්නේ මායාවක්. අපි හිතන සිතුවිල්ලේ කොහෙන්ද පොත් කියලා දෙයක්. අනුත් අපි හිතනවා පොත් කියලා. පොත් කියලා දෙයක් සිතේ තියෙනවද? නැහැ. මේස පුටු ඇඳන් ඉර හඳ දූ දරුවෝ කිසිවක් මේ අපේ සිත තුල තියාගෙන දේවල් සත්‍යයක් වෙන්නේ නැහැ. ඒකේ භෞතික දේවල්. ඒවැ කොහොමද දේවල් තියෙන්නේ? සිතේ කොහොමද දෙයක් තියෙන්නේ? සිතේ තියෙන්නේ සිතේ දෙයක් නැහැ. අන්න සිතත් සත්‍යයක් නොවන බව දකිනවා. අන්න බහිද්දා බාහිරාන්තේ සත්‍යයක් නෙමේ, සිතාන්තේ සත්‍යයක් නෙමේ කියලා දකිනවා. දැන් එතකොට අජත්ත බහිද්දා කියන අන්ත දෙකම සත්‍යයක් නැහැ. නෑ. අන්න බුදුන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා මජ්ජේ ඥානං කියන තැනින්. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති කියන තැනින්. හේතුඵල ධමයක් දේශනා කරනවා. හේතු තිබුණොත් තියෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා පවතින දෙයක් නැහැ කියනවා. හේතු ඇති වෙනකොට ඇති වෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා පවතින දෙයක් නැහැ. ද මිත්‍යා දෘෂ්ටික භූමියේ දෙයක් ඇත්ත කරගෙන ඉන්න භූමියේ ඒ දේ තියනවා කියලා ගත්ත භූමියේ රැවටීම තුල ඔබට උරුමවන්නේ දුකමයි. හැබැයි මේ සත්‍ය දකින්න තැනයි සම්මා දිට්ඨියට එන්නේ. අන්න ආරෂ්ඨාංග මාර්ගයේ පටන් ගන්න සම්මා දිට්ඨියට ප්‍රවේශවණු කෙනාට පමණයි. මේකයි මේ ධර්මයේ තුල තියෙන ගැඹුරුම කාරණාවත් දැනගත යුතුම කාරණාවත් මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා කොහොමද සම්මා දිට්ඨියට එන්නේ කියන එක කොහොමද ඇත්තම දුකෙන් මිදෙන්නේ ඒ කෙනා පමණයි. ඒ කෙනාට පමණයි සසර දුකෙන් මිදෙන්න පුළුවන් ඒ කෙනා පමණයි දුකෙන් මිදෙන්නේ. ඒ මධ්‍යම මධ්‍යම ප්‍රතිපදාව තාම බොහෝ අයට තේරෙන්නේ බුදු කෙනෙක් ලෝකෙට ධර්ම දේශනා කරන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ මජ්ජේ ඥානං කියන තැනින්. ඒක කාටවත් බොහෝ වෙලාවට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ මැද හඳුනා ගන්න එක තමයි සම්මාදිට්ඨි භූමිය හඳුනා ගන්න එක තමයි මේ ධර්මයේ තුල තියෙන විශේෂම කාරණාව. දැන් ඔබ දැක්කා මේ සූත්‍රය තුල ස්කන්ධ සූත්‍රය තුල ඒ අංගුතර නිකායේ 1.0ම නිපාතයේ තියෙන ඒ බුද්ධ ජාන ත්‍රිපිටක 23 616 වෙනි පිටුවේ තියෙන මේ සූත්‍රය ඊටම වැදගත්. මෙතන මෙන්න මේ අජ්‍යත්ත බහිද්දා කියන අන්ත දෙකේ මිදුණු තැන තියෙන ධානයක් ගැන කතා කරන්නේ. මේ ධාන ගොඩක් වෙලාවට ඔබ ඔබ යෝගාවචර මේ නිවන් මගට කටයුතු කරන භාවනා කරන කෙනෙක් නම් භාවනා මගට ප්‍රවේශ වෙලා තියෙනවා නම් ඔබට මේ සිතට එන අරමුණනේ සිත කියන්නේ. දැන් අරමුණ බාහිරට නෙමෙයි කියලා දකිනවනේ. දැන් ඔබේ සිතට අරමුණක් එනවා. අපි දැන් මේක ප්‍රායෝගික පැත්ත බැලුවොත් ඔබේ සිතට අරමුණක් එනකොට ඔබේ අරමුණේ සත්‍ය දකින්න එකනේ. ඒ අරමුණ ඇත්ත කරගෙන ඔබ සැප දුක් ඔබේ හිතට දෙයක් අරමුණක් එනකොට ඒක ශබ්ද අරමුණක්ද? ඒ දෙයක් පේනවද? දෙයක් ඇහෙනවද? දෙකක් ඔබ මොන හරි දෙයක් ගැන හිතනවද? ඒ ඔබේ ලෝකෙනේ ඒ මොහොතේ ඉන්නේ. ඒ පේන දේ ගැන හිතනවා. ඒ ඇහෙන දේ ගැන හිතනවා. ඒ සිතට එන අරමුණ ගැන හිතනවා අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතනවා ඔබ සිතන ලෝකයක් චිත්ත ලෝකයක් එතකොට ඔබට ඒ ඇන අරමුණ තමයි සිත කියන්නේ එතකොට ඒ අරමුණ බාහිර ඇත්ත වෙලා තමයි ඔබ ඔය විඳවන්නේ නමුත් ওই සිතේ ඇත්ත දකින්න එකයි මේ සියල්ලෙන් මිදෙන තැන දුකෙන් මිදෙන තැන එතකොට මෙන්න මේ සිතේ ඇත්ත දකින තැන තියෙන සමාධියයි මේ සියල්ලෙන් මිදුණු තැන තියෙන සමාධිය. අන්නේ සමාධියයි මේ සියල්ලෙන් මිදුණු තැන තියෙන සමාධියයි. මේ නමුත් ධානයකුත් තියෙන අන්නේ මිදුණු තැන තුළ තියෙන ඒ එන අරමුණේ මිදිමේදී ඒ සත්‍ය දකින තැන ඒ ඒ සමාධියයි ඒ සතියයි ඒ ධානයයි. අරහත් ධානයයි. එයයි මේ ධර්මයේ තුල ඒ මහා පුරුෂයා කියලා කියන්නේ අන්ත දෙකෙන් මිදුණු තැන ඒ සමාධියට ඒ අන්ත දෙකෙන් මිදුණු තැන එනේන සිතේ අරමුණු දකින්න තැන ඒ හැම අරමුණකින්ම සත්‍ය දැකලා මිදුණු කෙනාටයි ඒ අරහත් සමාධිය උපදින්නේ. ඒ මජ්ජේ ඥානං කියන තැනින් ඔබට ඒ දකින්න ලැබෙන්නේ. ඒ මධ්‍ය ගැන කතා කරන සූත්‍රය මේ මජ්ජේ සූත්‍රය ඊටම වැදගත්. ඔබට මජ්ජේ සූත්‍රය තුල යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගහ කියලා මජ්ජේ සූත්‍රය අහන්න ලැබුණා. අපි මීට කලින් ඉදිරිපත් කළා. යෝ බන්තේ විදිත්වාන ඔබ අන්ත දෙකෙන් මිදුණු. යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. ඒ අන්ත දෙකෙන් මිදුණු කෙනා ඒ අන්තයකටවත් යන්නේ නැති කෙනා අන්න මජ්ජේ මන්තා නලිප්පති මැද නොඇලෙන කෙනා. අන්තවලින් මිදුණු කෙනා. යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. තම් බ්‍රෝහි මහා පුරුෂෝ අන්නෝ මහා පුරුෂයා කියන්නේ. සේද සිම්බනි මජ්ජගා මැද නොඇලෙන කෙනා. බාහිරට ගැට ගැහෙන්නෙත් නැහැ. සිතට ගැට ගැහෙන්නෙත් නැහැ. බාහිරත් ඇත්ත වෙලා නැහැ. සිතත් ඇත්ත වෙලා නැහැ. නාමයට ඇත්ත වෙලත් නැහැ. රූපේ ඇත්ත වෙලත් නැහැ. රූපේ පරජානාති රූපේ සත්‍ය දකින්න කෙනා ඊ නාමේ යථාභූත ඥාණයෙන් දකින්න කෙනා යථා ස්වභාවය දකිනවා සිත තුලත් දෙයක් නැති බව දකිනවා බාහිරත් දෙයක් නැති බව දකිනවා මෙන්න මේ කන හරිම වටිනා තැන සියලු දුකෙන් මිදෙන්නේ මෙන්න මේ මෙන්න මේ එනේන අරමුණ දකින්න කෙනා ඔබට ධර්මයේ කියලා ගොඩාක් දේවල් අහන්න ලැබෙනවා ඔබට ධර්මයේ කියලා අහන්න ලැබෙනවා මේ කැමැත්ත ඉෂ්ට කරන්නේ තණ්හක්කයෝ නිබ්බානෝ තණ්හාව නැති කරන එක තමයි නිවන මේ සේරම බාහිර ඇත්ත කරගෙනයි නමුත් මේ හැම තැනම නිවන් මගකුත් තියෙනවා හැබැයි මේ නිවන් මග දකින්න නම් මෙන්න මේ සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන තැන මේ දකින්න පුළුවන් උණු කෙනාට පමණයි මේ අන්ත දෙකේ මිදුණු මජ්ජේ ඥානං කියන තැන මේ මධ්‍යම ප්‍රතිපදාව දකින්න පුළුවන් උණු කෙනාට පමණයි හමු වෙන්නේ වෙන කිසි කෙනෙකුට මේ නාම රූප පච්චේ පරිග්ගා ඥාණයට ආපු නැති කිසි කෙනෙකුට නිවන් මඟක් හමු වෙන්නේ නැහැ. ඔබ කොච්චර කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා බාහිර දෙයක් කැඩෙන බිඳෙන හැටි දැකලා ඔබ කොච්චර එහෙම බැලුවත් ඔබට නිවන් දකින්න හම්බ වෙන්නේ එතන නිවන් මඟක් අපිට පෙනෙන්නේ යටපත් වෙයි. බාහිර තියෙන දෙයක් අල්ලගෙන ඒ දේ අනිත්‍ය කැඩෙන බිඳෙනවානේ අපරාධෙනේ කියලා එහෙම නිකන් මහා මහා කම්පාවක් තුල මොකද්ද එහෙම ස්වභාවයකට ඔබපත් වෙයි නිවන් දකින්නේ මොකද ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියමයි දෙයක් තියෙනවා ඔබට ඇත්ත කරගෙන ඉන්නවා ලෝකේ ඇත්ත කරගෙන නිවන් මගක් නැහැ නිවන් මඟ තියෙන්නේ විනය්‍ය ලෝකයේ කියන තැනින් ලෝකෙන් මිදෙන තැනින් ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකින තැනයි සතර සතිපට්ඨානය වඩන්න තියෙන්නේ විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කියන තැනට ඔබ එන්න ඕනේ. කායේ කායානුපස්සී විහෙරති කියලා එතනින් එන්න ඕනේ. වේදනාය වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. සතර සතිපට්ඨානයේම තියෙන්නේ ලෝකේ ඇත්තක් නොවන බව දකින්නයි. දැන් ඔබට පැහැදිලි බාහිර ලෝකයේ ඇත්තක් නෙමෙයි සිතත් ඇත්තක් නෙමෙයි පේන තැනක් දෙයක් නැහැ. හිතන තැනක් දෙයක් නැහැ. හැබැයි දැන් ඔබට අරමුණක් එනවා. දැන් ඔබට මේ මොහොතේ සිතක් සකස් වෙනවා. දැන් මේ සිත සිතෙන් මිදුණු තැනක් සමාධියක් උපදිනවා. ලෝකයෙන් මිදිලා මේ ලෝකෙට රැවටිලා නැහැ. අන්න ඒ අන්න ඒ කාරණා ඔබට මේ සූත්‍රය තුල දකින්න ලැබෙනවා. ඒකයි මේකේ තියෙන්නේ සෝ නේව පටවින් නිස්සාය ධායති ආපනිස්සාය ධායති න තේජා නිස්සාය ධායති වායා නිස්සාය ධායති පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත නිස්සාය ධායති ඒවයි මිදිලා ආකාශ විඥාන ආකිඥාන සනසන මේ අරූප සංඥා ධායති රූප සංඥා ධායති ඉතින් ඉද ලෝකම් මෙලවක් නැහැ. ඒකෙනුත් මිදිලා පර ලෝකං නිස්සාය ජායති. ඉද ලෝකං නිස්සාය ජායති මෙලවෙනුත් මිදිලා. මොකද්ද මේ ලෝකේ කියන්නේ? ඔබ මේ දකින්න, පේන, ඇහෙන හැම දෙයක්ම තියෙන මේ ලෝකයක් තියෙනවා කියපු මේ ලෝකෙ මිදිලා. පර ලෝකා නිස්සාය ජායති පරලෝකේ මිට මේ මේ ලෝකේ නැතුව මිට එහා ලෝකයක් තියෙනවා කියලා හිතන ඒ සියල්ලෙන් ඔබ මිදිලා යම් පිදන් දිත්තං සුතං මුතා විඤ්ඤාතං ඒ කියන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඇහෙන, පේන, දැනෙන හැම දෙයක්ම පත්තම් පරිශා මේ මනසින් හිතන විමර්ශනය කරන අනුවිචරිතා මනසා තම්පි නිස්සාය දහයති ඒ සියල්ලේ මිදුණු ධානයක් ගැනයි කතා කරන්නේ. එවන් ධායති ච කෝ සද්ධා පද්‍රම් පුරිසා ඥානියං ස ඉන්ද්‍රදේව ප්‍රජාපති ආරකාව නමස්සන්ති නමෝතේ පුරුසජන නමෝතේ පුරුසුත්තම යස්සතේ නාබිජානාම යම්පි නිස්සය දහයති ඒ පුරුෂ උත්තමයන් වහන්සේ ධානයක් තියෙනවා. ධානයක් ඒ පුරුෂෝත්තමයන් වහන්සේ සියල්ලෙන් මිදුණු ධානයක ඉන්නවා. ඒ ධානයේ තමයි සියල්ලම එනේන අරමුණු වල සත්‍ය දැකලා මිදෙන තැන ඒ මහා ශුන්්‍යත අප්‍රණීත අනිමිත්ත සමාධියටපත් වෙනවා. මේක අපි දිගින් දිගට කතා කරපු මාතෘකාව. අපි මේවා ගැන හොඳට පැහැදිලි කරා. අපිට ඕන උනේ මේ සූත්‍රය පෙන්වන්න. ඉතින් මේ මේ වගේ සූත්‍ර ඔබට ප්‍රථම නිබ්බාන සූත්‍ර මේ හැම තැනම එකම විදියට කියනවා. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. මේ ලෝකේ ඇත්තක් නෙමෙයි. ඔය ඔබ ඔය හිතනවානේ මෙලොව මැරලා ගිහිල්ලා මෙහෙම උපදින එහෙම කිසිම දෙයක් ඔබට මේ කතාව අතිශයින් ගැඹුරුයි. මේ සේරම සංකාර ලෝකයක්. සංකාර කියන්නේ තියෙන ලෝකයක්ද? සංකාර කියන්නේ තියෙන ලෝකයක් නෙමෙයි. දැන් ඔබ කියයි දැන් ලෝකයක් නැහැ කියන්නේ කොහොමද? මේ අපි ජීවත් වෙන්නේ. ඔබ ඔය හැම එකම හිතනවා. ඔබ හිතනවා ඔබ කියලා කෙනෙක් ඉන්නවා. ඔබ හිතනවා මේ මම ජීවත් වෙනවා. මේක ඊටාම ගැඹුරු මාතෘකාවක්. ඔබ කියලා කෙනෙක් නැහැ. එහෙම කියන්නේ කොහොමද කියලා අහයි. මේ මට පේන්නේ, මේ මට ඇහෙන්නේ, මේ මන් දැනෙන්නේ, මේ මට අල්ලන්න පුළුවන්, මේ තදගතියක් තියෙන්නේ. ඔව්. එකින් එක එකින් එක ලියලා බලමු. අපි ඔබට ලියලා පෙන්නන්නම්. ඔබ කියලා දෙයක් නැහැ. ඔබ කියලා කෙනෙක් නැහැ. අපි කෝ සිත කියලා දෙයක් නැහැ කියලා. අපි සිත හැදෙන හැටි ගැන කතා කරා. අපි සිත සත්‍යයක් නොවන බව පෙන්නවා. ඔබ ඒ ඔබ හොඳට අහන්නේ දේශනා. පැය ගණන් අපි ඉදිරිපත් කරේ. ඉතින් මේ පැය ගණන් මේ මෙහෙම මෙහෙම මෙහෙම පැහැදිලි කරේ